මිත්‍තිගල නිස්සරණ වනසෙනසුනේදී යෝගාවචර පිරිසට මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. පඤ්ඤා ධම්ම විපස්සනං භාවෙන්තු ආරාධනාභි සංසදති සතා භෝජනා සංඛානුපස්සනං භාවින්තෝ අප්පටි සංඛං පදහති විවක්තානුපස්සනං භාවින්තෝ සංයෝගාදී සංසදහති ආහාර සමහානිපස්සනා දේශනාවල අන්තිම දේශනාව වශයෙන් අද අනු අනුපස්සනා අහ දැන් මේ දීපත් කළේ මේ අනුපස්සනා පහ අද දෙකියෙන් විස්තර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අධිපඤ්ඤා ධම්ම විපස්සනං භාවයන්තෝ සාරාදානාභිනිවේ සංඛජහති පළවෙනි සම්පස්සනා පළවෙනි කියන්නේ 14 වෙනි අධිපඤ්ඤා ධම්ම විපස්සනා මේ වචන ගැඹුරු නිවිදේ වැඩිපුර එළියක් නැහැ මේ වචන දේශනාවේ මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියවහම වචන වශයෙන් තේරුම් ගන්න ඕන පළමුව අධිපඤ්ඤා ධම්ම විපස්සනා කොටස් තුන අධිපඤ්ඤා කියවා පඤ්ඤා අධිපඤ්ඤා පුරුදු වචනයක් සීල අධිශීල කියන්නේ සීලය අධිදී සාමාන්‍ය සීලය සීලයයි කියලා විවහාර ලබන. ඊට වඩා උසස් සීලය අධිශීලය. ඒ වගේම චිත්තය සාමාන්‍ය හිත චිත්තය කියලා විවහාර කරන ලබන. අධිචිත්තය කියුවාම උසස් චිත්තය. උසස් චිත්තය එනකොට භාවනාවෙන් ජීවුන වෙච්ච හිත අධිචිත්තය. ඒ වාගේම තමයි පඤ්ඤා සාමාන්‍ය ප්‍රඥාව අධිපඤ්ඤා උසස් ප්‍රඥාව ප්‍රඥා වාද තියෙන ලෝකේ නොයි ක්‍රමවල ඒ නොයි ක්‍රමවලින් දෙන්නා වූ ප්‍රඥා වාද අතරෙහි ශ්‍රේෂ්ඨ උසස් උත්තරීකරව ප්‍රඥාවට කියන්න පුළුවන් අධි ප්‍රඥාව. එතකොට උසස් ප්‍රඥාව කියන තේරුමයි. උසස් ප්‍රඥාවයි අධි ප්‍රඥාව ඒ වගේම අධි විමුක්ති කියලා වචනයකුත් තියෙනවා විමුක්තිය අධි විමුක්තිය. මෙතන ඒක ගණන් ගන්නේ නැහැ. මෙතන ගණන් ගන්නේ අධිපඤ්ඤා. ධම්මේසු විපස්සනා ධම්ම විපස්සනා. ධම්ම කියන්නේ විපස්සනාව විපස්සනාව කියන්නේ විදර්ශනා භාවනාවයි. එතකොට විදර්ශනාව දර්ශනය නුවණින් බැලීම විපස්සනාව කියන්නේ ඒ නුවණින් බැලීම මොකක් කවර ධර්ම විෂය කරගෙනද සංස්කාර ධර්ම එතකොට ධර්මයන් කෙරෙහි කියන්නේ සංස්කාරයෙන් කොටස් කෙරෙහි සංස්කාර කොටස් කෙරෙහි පැවති විශේෂ වූ ඥානේ ඥානයෙන් සිදු කරන දර්ශනය දැකීම අවිදර්ශනා. එතකොට සංස්කාර ධර්මයන් කෙරෙහි පැවති අධික වූ ශ්‍රේෂ්ඨ වූ උත්තරීතර වූ විදර්ශනා ප්‍රඥාව කියන තේරුමයි අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියන්නේ. අධිපඤ්ඤා වමයි ධම්ම විපස්සනා කියන්නේ. අධිපඤ්ඤා මේ අධිපඤ්ඤා කියන වචන අධිපඤ්ඤා ධම්ම විපස්සනා යන්න අධිපඤ්ඤා විපස්සනා කියලා සමහර තැනක සඳහන් ශුඤ්ඤතෝච උපට්ඨාන අධිපඤ්ඤා විපස්සනා අන්න විදිහට සංස්කාර ධර්මයන් ශූන්‍ය වශයෙන් කිසිවක් නැති අන්දමට වැටීමක් ඇති වෙනවා නම් ශූන්‍ය වශයෙන් එතකොට ඒක අරිපඤ්ඤා විපස්සනා කියලා ඒක අවස්ථාවකදී ප්‍රකාශ කරනවා. සාමාන්‍ය වශයෙන් විදර්ශනා භාවනාව ගෙන යන්න අපවත්වාගෙන යන්නම යෝගාවචරයාට මේ අධිපඤ්ඤා විපස්සනාව මුලදීම නෙමෙයි ඇති වෙන්නේ. මුලදී ඇති වෙන දේවල් පහු කරගන්න. උඟක් දුරට දියුණුවෙන් පසුව සංස්කාරයන්ගෙන් තමා කර්මස්ථානය සඳහා යොදාගත් සංස්කාර කොටසක් ඇතනම් ඇතිනම් ඒ සංස්කාර කොටස පිළිබඳව එයින් බහැර පවත්නා ආධ්‍යාත්මික සංස්කාර කොටස් පිළිබඳවත් ඒ වගේම බාහිර සංස්කාර කොටස් සම්බන්ධවත් කියන මේ සංස්කාර කොටස් සම්බන්ධව මුලින් විදර්ශනාව පවත්වාගෙන යන්නා වූ අවස්ථාවේදී ඒ සංස්කාරයන්ගේ කොට්ඨාස වශයෙන් වැටීමයි කියනවා. කොටස් වශයෙන් බෙදිලා වැටෙන්නා වූ අවස්ථාවක් ඇති වෙනවා. සාමාන්‍ය වශයෙන් විදර්ශනාවට කර්මස්ථානයේ වශයෙන් යොදාගත්ත ඒ සංස්කාර කොටස මුලින් එකක් වශයෙන් නුවණට එනිලා දියුණු වේගෙන සමාධිය දියුණු වේගෙන යන්නා වූ අවස්ථාවේදී මේමා කොට්ඨාග වශයෙන් විභාග වශයෙන් විශ්ලේෂයෙන් වෙන්වෙන් එකින් එක වෙන්වෙන් වෙන්වීම වශයෙන් දැනීම තැනීම සිදු වෙනවා මේ විදිහේ එකින් එකට එකින් එකට වෙන් වෙලා පෙනෙනව අවස්ථාවකදී ඒ කියන්නේ ඉරටු මිටියක් එකට එකතු කරලා ගත්තාම එක මිතියයි. ඒක පතරවලා ගත්තාම ඉරක ගොඩක්. අන්න ඒ වාගේම එකින් එකට එකින් එකට වෙනස් වෙනවා. වෙනින්නා වූ ස්වභාවයක් ඇති වෙනවා. කියන්නේ ඒ ඒ සංස්කාර කොටස් පිළිබඳව ඇතිවීම නැතිවීම දෙකත් ඒ වාගේම දැනෙන්න පටන් ගන්නව නුවණට අහු වෙන්න පටන් ගන්නවා අර විදිහේ එකින් එකට වෙනස් වෙමින් පැවතිලා ඊළඟට එකින් එක පවතිනා වූ ඒ සංස්කාර කොටස් Tamanටම තේරෙන ඇති වෙනවා ඒ වගේම නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒකට දැන් අපි උදාහරණයක් වශයෙන් කලකල බලමු ආස්වාස ප්‍රස්වාස දෙකට හිත යොදනවා ආස්වාද ප්‍රස්වාද දෙකට හොඳට හිත යොදාගෙන ඉන්නකොට ඒ ආස්වාදයේ අතුලට වදිනවා ඒ වගේම පිළිත වදිනවා අනිත් ප්‍රස්වාසය. අතුලට වදින්නා වූ සංස්කාර කොටස ඒ ආස්වාස කොටස වායෝ ධාතුවේ ඇති වුණා ඇතුළට වදින්නා අවස්ථාවේදී ලොකුවටම දැනුණා ලොකු ලොකු කොටසක් වශයෙන් ඇතුල් වුණා ඇතුල් වෙලා ඉවර වුණා ඊළඟට පිට වුණා පිට වෙන්න අවස්ථාවේදී ලොකුවට වැටෙනවා පිට වෙලා ඉවර වුණා එතකොට ඒ විදිහේ අතුල් වීමේදී පිට වීමේදී මේ ආස්වාද ප්‍රස්වාද දෙක ඒ එතන එතන කැඩිලා ඉවර වෙනවා දැනෙනවා. ඒක තවත් එහාට දියුණු වෙනකොට එක ආස්වාදයක එක ප්‍රාස්වාදයක දෙකේම දෙකක් තුල දෙක තුලම එකින් එකට එකින් එකට වෙනස් වෙවි අතුලේම කැඩි කැඩි වැටෙන්න පටන් ගන්නවා. ඒක සමාධිය දිනු වෙච්ච අවස්ථාවේදී ඒක පැවැත්වෙනවා. හොඳට ආස්වාද ප්‍රස්වාද කරනව අවස්ථාවේදී ඒ වායෝ ධාතු වශයෙන් සලසනකොට මුලදී එක ආස්වාදයක් එක ප්‍රස්වාදයක් ඒ එක ආස්වාදයක් ඇතුළත ආස්වාද වායෝ ධාතු ගොඩක් ඇති වෙමින් නැති වෙමින් කැඩෙමින් බිඳෙමින් ඇති වෙනවා නැති වෙනවා ඒ වගේම ප්‍රස්වාදයේදී ඒ විදිහට කැඩෙමින් ඇති වෙමින් නැති වෙමින් කැඩෙමින් බිඳෙමින් පවතින හැටි තේරෙනවා මෙන්න මේ අවස්ථාව එනකොට සමාධිය හොඳට දියුණු ඊළඟට මෙන්න මේ පටිසංඛා විපස්සන පටිසංඛා විපස්සනා කියලා මේ අර අර විදිහේ ඒ ඇති වෙමින් නැති වෙමින් දැනෙච්ච සංස්කාර ගොඩ කොටසේ ඇතිවීම සහිත අනුආට වඩා හිත දැනීමේ හිත යෙදෙනම නැතිවීම ඇතිවීමේ හිත අයින් කරලා නැතිවීමේ හිතම ඒ සංස්කාර කොටස් නැති වෙන හැටිම පෙනෙන්න පටන් ගන්නවා නැති වෙනම ඇති කරනව අවස්ථාවේදී තමයි භංග ඥානය කියන්නේ. මේ භංග ඥානය තමත් වෙනසක් විශේෂයක්. මොකද ඒ සංස්කාර කොටස් බිඳනවා පේන්නේ හිතට. ඒ සංස්කාර කොටස් බිඳන සංස්කාර කොටස් වල බිඳීම පෙනෙන හිත ඒ හිතේ බිඳීම පේන්න පටන් ගන්නවා. සංස්කාර කොටසක් බිනෙන බව පේන එක හිතකට ඒ හිත බිනෙනවා තවත් හිතකට පේනවා. ඒ හිත බිනෙනවා තවත් හිතකට පේනවා. ඔන්න ඔය විදිහට ක්‍රමක්‍රමී විදෙන නාමත් විදෙන රූප කොටසු විදෙන නාම වශයෙන් තියෙන චිත්ත කොටසු ඒ විදිහේ පෙනෙන්න පටන් ගන්න. එතකොට මේ හිත පමණක් නෙවෙයි හිතට සම්බන්ධ වෙලා කියන ඒ හස්සය සංඥාව වේදනාව චේතනාව කියන මේවා ඒ එක්කම බෙදෙන හැටි ඒ අත්තාට සලකන්න පුළුවන් වෙනවා අරමුණක් ගන්නකොට ඒ අරමුණ ගැනීම හිත ඒ හිත දිලිය හිතේ දිලිය වෙනවා ඒ අරමුණට හිත වැටෙනකොට එතන ඇති වෙන පස්සේ සංඥාව ඇති වෙනවා ඒ වගේම දෙකේ සම්බන්ධයෙන් විඥානය ඇති වෙන ඊළඟට චේතනාව ඇති වෙනවා ඔන්න ඔය විදිහට චිත්ත චෛතසික කියන කොටස් දෙකක්ම වැටෙනවා ඒ වගේම රූප කොටසක් වැටෙනවා මේ වැටෙන්නේ නිකම්ම නෙවෙයි විදීම් වශයෙන් මේ විදිහට රූප කොටසක් බිනෙනවා කැරෙනවා. ඒ අවස්ථාවේදී බහැරට හිත දුවන්නේ නැති නිසා මේ යෝගාවචරයාගේ හිත සංස්කාර කොටස් වලමයි පවතින්නේ. ඒ බින්දෙන සංස්කාර කොටස් වලම පවතිනකොට ඒ ඒ යෝගාවචරයට වැටෙනවා මේ මරණය කියන එක සත්‍යයේ උගෙ නෙමෙයි. ඒ කෙනෙකුගේ නෙමෙයි සංස්කාරයන්ගේමයි මරණය. සංස්කාරයන් තුළමයි මේ මරණය තියෙන්නේ. සත්‍යයේ මරණය කියන එක ලොකුවට දැනෙන එක. ඒක නෙමෙයි ඊට ඉස්සෙල්ලාම මේ සංස්කාරයන්ගේ මරණය කියනවනේ. මේ මරණයේදී සංස්කාරයන්ගේ මරණය කියන්නේ ඔය විදිහට වැටෙන අවස්ථාවේදී ශූන්‍යතාවෙන් නැගෙන්නේ. ශූන්‍යතාවෙන් සංස්කාර කොටස් මෙරි මෙරි මෙරි මෙරි විතරම යනවා. ඒ යාම එනකොට තේරෙන්නේ අර කෙනෙක් නෑ සත්‍යයේ පුද්ගලයෙක් වශයෙන් මගේ මමයි මාගේ කිය ගන්න දෙයක් ඇත්තේ නෑ කියන වැටෙන අවස්ථාවේ ශූන්‍ය තත්වය වැටෙනවා ශූන්‍යතාව ශුන්‍යතෝච උපත්ථාන අධිපඤ්ඤා විපස්සන මෙන්න මේ භංග ඥානයේ එක්තරා තත්වයක් මේ භංග ඥානය මේ තරම් දුරට ආවේ දැන් 14 වෙනි විදර්ශනාවයි සංස්කාරයන් පිළිබඳව විදර්ශනාව කරන්නව අවස්ථාවේදී මේ මේ භංග ඥානේ මේ තරම් ඈතට සඳහන් වුණේ එක්තරා ධර්ම ක්‍රමයක් අනුව. ඒ ධර්ම ක්‍රමය කියන්නේ මේ අට්ඨාරස විපස්සනාවන් පිළිබඳව හිතන්න දෙන්නේ මේ සියලුම දේ සියලුම විපස්සනාව ක්‍රමයෙන් හැම කෙනෙකුටම සිද්ධ වෙනවා කියන එක නෙමෙයි. ඇතම් කෙනෙකුට විදර්ශනා ක්‍රම අනුපස්සනා ක්‍රම තුනකින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට පහකින් සම්පූර්ණ කරගන්න. ඇතම් කෙනෙකුට හතකින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට 10කින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට 13කින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ ක්‍රමදී. ඒ ක්‍රම අසුරු කරගෙනයි මේ දේශනාව මෙතන පවත්ලාගෙන. අර විදිහේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන් හොඳට වැටහෙන අවස්ථාවේදී මෙතන මේ මංගානුපස්සනාව වශයෙන් ඇති වෙන්නේ අනිත්‍යානුපස්සනාවේ ඉතරා විශේෂ අවස්ථාවක්. එතකොට මේ භංගානුපස්සනාව මේ විදිහට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන එක දැඩි වශයෙන් විදර්ශනා ඥාන පරම්පරාව කියන්නේ සල්ලක්ෂණ චිත්ත පරම්පරාව කියලා එකට කියන්නේ ඒක පවත්වා ගෙන යනව අවස්ථාවේදී ඥානෙ හොඳටම තිබුණේ ඒ වාගේම සමාධියක් තියෙනවා සමාධියක් සූරයි පිරුණු මේ විදිහේ පවතිනා වූ අවස්ථාවේදී ඒ හිතට කලින් සම්බන්ධ වෙලා තිබුණා වූ සාරාදානාමි නිමේෂය කියලා එකක් වෙනවා. සාර වශයෙන් මේ ආත්ම සාරය, උද්ගල සාරය, දෘෂ්ටි සාර වශයෙන් යම් යම් දේවල් අරගෙන තිබුණා කලින්. අසාරේ සාරමතිනෝ සාරේචා සාර දක්ඛිනෝ අන්නේ ඒ විදිහේ ස්වභාවයක් තිබුණා කලින් අසාරදේ සාර වශයෙන් අරගෙන තිබුණා සාරදේ අසාර වශයෙන් අරගෙන එතකොට මේ සාර වශයෙන් අරගෙන තිබිච්ච මේ දේවා සත්ත්ව පුජ්‍යල මම මාගේ දේවල් කියන ওই විදිහේ බොහොම ලොකුවට හිතට අරගෙන තිබුණා දේවල් රාශිය. මේ හිතේ තිබුණ කලපදියම් වෙලා. මේ විදර්ශනා ක්‍රමය හිතේ බලපාන්නව අවස්ථාවේදී අර ශූන්‍ය වශයෙන් වැටෙනවා නුවණ තියුණුව වැටෙනවා නුවණ තියුණුව පවතිනවා ඒ අවස්ථාවේදී අර සාරාදානාභි නිවේදය කියන මෙන්න මේ ලක්ෂණය එක්තරා කෙලෙස් සත්‍යයක්. තියෙනවා දිගට සැලසුණා මේක කැඩිලා යනවා. හිතට සම්බන්ධ වෙලා තිබිච්ච සාර වශයෙන් ගත්ත දෘෂ්ටි ආත්ම සාරාදී දේවා ඒවා කැඩිලා ගිහින් ඒවයි සාරයක් ඇත්තේ නැහැ ඒවා අසාරයි කියලා නැහැ වැටහීම ඇති මෙන්න මේකයි මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියන මේ අනුපස්සනාවේ විදර්ශනා ක්‍රමයේ ඉඳෙන්නා ලැබිය යුතු උසස්ම ප්‍රතිඵල. එතකොට ඊළඟට පහරොස්සෙනී යතහා භූත ඥාන දර්ශනං භාවෙන්තු සම්මෝහා බිනේසං පජහති යතහා භූත ඥාන දර්ශනේ වඩන්නා වූ මේ යෝගාවචරය ඔහුට සම්බන්ධ කරලා තිබුණා වෙලා තිබුණා වූ සම්මෝහාභිනේද සම්මෝහාභිනේද කියන්නේ බලවත් මුලාව ආත්ම වශයෙන් අරගත්තා වූ සත්ව වශයෙන් අරගත්තා වූ ලෝකය සංස්කාර ධර්ම ස්ථිරයි හොඳයි යහපත් කියන විදිය ගත්තා වූ අදහසක් ඇත්නම් මේ අදහස කැඩිලා යන අතහා භූත ඥාන දර්ශනය වලින් මේ යතහා භූත ඥාන දර්ශනය යන්නේ සඳහන් වෙන්නේ කුමක්ද යතහා භූත ඥාන දර්ශනය යතහා භූත සත්තු පරිද්දෙන් පවත්නා වූ ඥාන දර්ශන නුවණින් සිද්ධ වෙන්නා වූ නුවණ පිළිබඳ වූ දර්ශනය. ඇතිසතු නුවණින් බැලීම ඇතිසතු නුවණින් බැලීම සත්‍ය භූත ඥාන දර්ශනය කියන එකේ තේරුම වෙන්න ඕනේ. එතකොට යථා භූත ඥාන දර්ශන තත්ත්වය එන්නේ මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා ව දිනු වෙච්ච අවස්ථාවේදී මේ විදිහට සංස්කාරයෝම අතීතවල වර්තමානවල අනාගතවල සංස්කාරයෝ ආ නැති වෙන්නා මැරෙන්නා කියලා අවබෝධය ඇති වෙන්නා අවස්ථාවේදී ඇති වෙන්නේ යථාභූත ඥාන දර්ශනය. මේ දෙක එකට කිච්චු වෙනවා. එතකොට මේකට සමහර තැනක සඳහන් වෙනවා තරුණ විදර්ශනාව කියලා. තරුණ විදර්ශනාව. තරුණ විදර්ශනාව කියන්නේ විදර්ශනාව බලවත් අන්නවට පැමිණියේ නැහැ. තාම බාල අවස්ථාවේදී කියන්නේ. තවත් එහාට වැඩෙන්න ඕන. විදර්ශනාව තමයි. විදර්ශනාව උනත් තාම තරුණයි කියන අදහසයි කියන්නේ. එතකොට ඒ අදහසයි කියන්නේ යථාභූත ඥාන දර්ශන කියන එකේ ගන්න තියෙන්නේ. තරුණ විදර්ශනා. තරුණ විදර්ශනාව පවත්වනා අවස්ථාවේදී කියන්නේ තරුණයේ කිව්වේ බලවත් අවස්ථාවක කාම ගියේ නැහැ. බලවත් අවස්ථාවට ගියේ නැති නිසා මේක තරුණයි. මොකද සමහර දැනක සමහර දැනකදී එනවා සමාධිය සමාධි ඒ සමාධිය සම්මා සමාධිය සම්මා සමාධිය සම්පූර්ණ වෙන විට යතහ භූත ඥාන දර්ශනය සම්පූර්ණ වෙනවා සම්මා සමාධිය හොඳට දියුණු වීම යථා භූත ඥාන දර්ශනය ඇතිවීමට ප්‍රත්‍ය වෙනවා කියනවා. එතකොට යථා භූත ඥාන දර්ශනයයි සමාධියයි එක ළඟයි. මේ අතරටයි භංග ඥානය ලැබෙන්නේ. සමාධිය උදේට දියුණු වෙලා භංග ඥානයත් ඇති වෙලා උදයබ්බේ ඥානය ඇති වෙලා ඊළඟට භංග ඥානයත් ඇති වෙලා ඒ භංග ඥානය ඇතිවීමෙන් පසුයි මෙන්න මේ සදාභෝධ ඥාන දර්ශනය. මේක පිළිවෙල, වෙන පිළිවෙල ඒ විදිය. යතහාභූත ඥාන දර්ශනය නිහිරදා එක තැනකදී බොහොම ඉක්මනින් මාර්ග භාවනාවට පැමිණෙන්නට පුජ්‍යලයාට පුළුවන්. එක අවස්ථාවකදී ඒකත් තව ටිකක් දික් වෙනවා පුජ්‍යලයාගේ අදහස්වල දුර්වලකම් නිසා. ඒ නිසා මෙතන යතහා භූත ඥාන දර්ශනයෙන් සම්මෝහා විනිමේදය නැති කරගෙන කටයුතු කරන්නා වූ යෝගාවචරයාට සම්පූර්ණ වූ විදර්ශනාවක් සම්පූර්ණ කර ගැනීමට මේ අවස්ථාවේ පුළුවන් වෙන්නේ. ඒක තවත් එහාට දියුණු කරන්නට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා ඊළඟට 16 වෙනි එකට බහින්න. ආදීනවානුපස්සනං ආවෙන්තෝ ආලයාගිනිමේ සංපජහත්. මේ තරුණ විදර්ශනාවෙන් මේ විදිහට ඒකක් දියුණු වෙලා ඊළඟට ආදීනවානුපස්සනාව කියන කොටස විදර්ශනා ක්‍රමයට යෝගාවචරය ගන්න. ආදීනවානුපස්සනාව ආදීනවානුපස්සනාව ආදීනව සංඥා කියලා සංඥාවක් උගන්වනවා අනිත්‍යන්නේ. ආදී නවානුපස්සී කියලා සමහර තැන්වල ධර්ම කොටසක් කියවෙනවා. ඥාන අවස්ථාව. ඒ ආදීනවානුපස්සී කියන අදහසත් මෙතෙන්ට බලකන්න පුළුවන්. ආදීනව සංඥා කියන වචනයෙන් සඳහන් වන්නා වූ සංඥා නාමයෙන් කියවෙන්නා වූ ඥානයත් මෙතෙන්ට කිත්තු කර ගන්නට පුළුවන්. සාමාන්‍ය වශයෙන් හිතන්නට ඕන අර භංග ඥානයෙන් මේ සංස්කාරයන්ගේ බිඳීම හොඳට වැටහුණා. ඊළඟට මේ භය ඥානෙ ඇති වුණා. භය අනුභව භය වශයෙන් සලකන්න පුරුදු වුණා සංස්කාරයන්. සංස්කාරයන් සබය භය සහිත දේවා නිර්භය ඒවා නෙවෙයි භය සහිත ඒවා කියලා නුවණට වැටෙනවා නිකන් ඉතිං හිතා ගැනීමක් නෙවෙයි ඔය කොතනවත් හැම තැනම නුවණට හොඳට ප්‍රත්‍යක්ෂව වැටීම නුවණට හොඳටම ප්‍රත්‍යක්ෂ වීමෙන් වීමේදී ඒකට බාහිරව තිබෙන්නා වූ ඒකට උපද්‍රව වශයෙන් හරස් වී තිබෙනා වූ යම් කිසි ධර්ම කොටසක් නැත්නම් කෙලිස් කොටසක් නැත්නම් ඒක කැඩිලා යන්න ඕන. මේ විදිහේ ආදීනෝ මේ සංස්කාරයන්ගේ ආදීනම මහා ආදීනම රාශියක් ඒ අවස්ථාවේදී ඒ පුජ්‍යලයාට ඒ ඒ ඒ නුවණට නුවණ පවත්වන්න අවස්ථාවේදී නොයෙත්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒක කරන්නේ මේකෙන් නෙමෙයි නොයෙත්‍රමයෙන් වැටෙන්නට පටන් ගන්නවා. මේ නුයි ක්‍රමයෙන් වැටෙන්න පටන් ගත්තාම මේ සංස්කාරවල මහා ආදීනව රාශියක් කියලා ওই වචනේම කියවෙනවා ඉදී. ඒ වත් ඒ විදිහේ කියවෙනකොට නිකම්ම නෙමෙයි කියවෙන්නේ මේ නුවණ නුවණට හොඳට අහු වෙලා ඉන්නේ ආදීනව සත්‍වේ. සංස්කාරයන්නේ කියන කුංචි ආදීනමේ පටන් මහා ආදීනමේ දක්වාම ඉල්වා දිනව රාගයම හිතට පැටි වෙලා පැටි වෙලා එන්න පටන් ගන්නවා. ආන්නේ විදිහේ ඒ අවස්ථාවේදී ඔහුගේ අභ්‍යන්තරයේ තිබුණා නම් ආලයාබිනේය. ආලය කියන්නේ සංහා. සංහාවට ඇතුල් වීමයි ආලයාබිනේය කියන්නේ. මේ සංස්කාරයන් සම්බන්ධව සංහාවෙන් බැඳිලා බැඳිලායි තිබිලා මෙතර කල් තිබුණේ. මෙන්න මේ ආදීනව අනුපස්සනාවෙන් මේ විදර්ශනාව හොඳට දිනු වෙනකොට ආලයා විනිවිදේ කැඩිලා යන ආලයා විනිවිදං පජහති ඒක සංහාවතෙන් කැඩිලා කැඩිලා දිවිලා යනවා ආලයා විනිවිදේ සංහාව කැඩිලා යනවා ආලයා විනිවිදං පජහති ඒක මේ සංස්කාරයන් මේ සංස්කාරයන් සැපට පහසුවට උපකාර වන්නා වූ දේවල් කියලා කලින් අරගෙන හිටියේ. අමාරු අවස්ථාවකදී පිළිහිද වෙන්නේ මේ දේවල්. දුර්වල අවස්ථාවලදී පිළිහිද වෙන්නේ මේ දේවල් කියලා ඔය විදිහේ හිත හිතා හිතෙන් පරේ අල්ලාගෙන හිටියේ. සංස්කාරෝ ආරක්ෂා සහිතයි. සමාත ආරක්ෂාව සලසනවා, සැප සලසනවා, දුක අයින් කරනවා කියලා හැඟීමයි කලින් තිබුණේ. ඒ හැඟීම නැති වෙනවා. යෝගාවචරයට ප්‍රත්‍යක්ෂ වශයෙන් නැති වෙනවා. සාන ලේන භාවයක් මේ සංස්කාරයන්ගේ ඇත්තේ නැහැ කියලා කැඩිලා යනවා ආලය අපි නිමේෂයෙන් ආලය අපි නිමේෂයෙන් ওই විදිහට කැඩිලා යනවා. මොහොකින්ද මේ අනුපස්සනාව දිනු කරන්නේ. ඊළඟට පටිසංඛානුපස්සනාව. පටිසංඛා පටිසංඛානුපස්සන විදර්ශනාය. මේ පටිසංඛා විදර්ශන අනුපස්සන විදර්ශනාව කොයි අවස්ථාවේදී තියෙන්න ඕන නමින් නොකිය වුණත් මේක තියෙන්න ඕන මේ විදර්ශනා ක්‍රමයේ. පටිසංඛා මෙතෙන්ට එනකොට විදර්ශනාව හොඳට දියුණුයි. හොඳට දියුණුයි. අනිත්‍යානුපස්සනාව දියුණුයි. දුක්ඛානුපස්සනාව දියුණුයි. අනාත්මානුපස්සනාව දියුණු මේ ක්‍රම වලින් මේ ස්ථානයට පැමිණෙනකොට යෝගාවචරය ඒ කියන්නේ මුල හිතන්න අනිත්‍යානුපස්සන අනාත්මානු අනාත්මානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන නිබ්බිදානුපස්සන විරාගානුපස්සන නිරෝධානුපස්සන පටිනිස්සග්ගානුපස්සන කායානුපස්සන වායානුපස්සන විපරිණාමානුපස්සන අනිමිත්තානුපස්සන අනිමිත් අපරිහිතානුපස්සන, ශුන්‍යතානුපස්සන, අධිපඤ්ඤා ධම්මවිපස්සන, යථාභූත ඥාන දර්ශන, ආදීනවානුපස්සන. මේ එතෙන්ට ඔතෙන්ට එනකොට මේ විදර්ශනාවේ යෙදෙන යෝගාවචරයගේ විදර්ශනා ක්‍රමය ඥාණයෙන් හොඳටම කියවෙනවා. අපේ තියුණුයි අනාත්ම වශයෙන් තියුණු. එපමණක් නෙවෙයි සමාධි වශයෙන් දියුණු. සමාධි වශයෙන් ජීවන. ඇතම් විටකෝ යෝගාවචරයන්ගේ සමාධිය ඊටාම උසස් තත්වයට ගිහිලා දෙනවා මේ අවස්ථාවේ. මේ නිසාම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම ආලාභන. අර ඒකේම කොටසකයි ඒ මුලින් සඳහන් වෙච්ච අනුපස්සනාවල එක එක ලක්ෂණයයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මෙතෙන්ට එනකොට මේ පටිසංකා විපස්සනාවේදී අනිත්‍යානුපස්සනාවත් හොඳට වැටෙනවා. දුක්ඛානුපස්සනාවත් හොඳට අනාත්මානුපස්සනාවත් හොඳට වැටෙනවා. උපරිම වශයෙන් අනිත්‍ය ලක්ෂණය හොඳට වැටෙනවා. උපරිම වශයෙන් දුක්ඛානුපස්සනාව හොඳට වැටෙනවා. උපරිම වශයෙන් අනාත්මානුපස්සනාව හොඳට වැටෙනවා. අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව අනාත්මානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මාන අනිත්‍යානුපස්සනාව විදිහට මුල විකාගත අගහිත මොකට හොඳට නැවත නැවතත් මෙනෙහි කරමින් ওই අවස්ථාවේදී ක්‍රියා කරනවා. මුංචිතු කම්මතා ඥානයේ අඥානයේ මුල් අවස්ථාවයි. පරිසංඛා අවස්ථාවයි කියන්නේ. මුංචිතු කම්මතා ඥානයේ ආරම්භ කරන්නා අවස්ථාව. එතකොට ඊළඟට ඒ පටිසංඛා කිව්වේ පටිසංඛා සංඛා කියන්නේ නුවණ. පටි කියන්නේ නැවත. එතකොට නැවත නැවත නුවණ යෙදීම කියන එකයි මේ අනුපස්සනාවේ තේරුම. නැවත නැවත අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමයි සලකා දීමයි මෙන්න මේ අනුපස්සනාවෙන් සඳහන් වෙන්නේ. මේව දිනු කරන්නා අවස්ථාවේදී දිනුවටපත් වෙන්නා අවස්ථාවේදී අපපටි සංකම්පජහති අපපටි සංඛා කියන්නේ නුනුවන මෝහය මෝහය සම්පූර්ණයෙන් අර මුලිනුත් මෝහයේ තැන් තැන් වලදී අඩු වෙලා අඩු වෙලා ගිය මේ අවස්ථාවේදී හොඳටම මෝහය අඩු වෙලා මේ විදිහේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේවා සදාංග වශයෙන් කඩාගන්නේ නැතුව ලෝකෝත්තර ඥානයක් අල්ල ගන්න පුළුවන් වෙන්නේ. මේ ලෝකෝත්තර ඥානයක් අල්ලා ගැනීමටයි ඉදිරිපත් වෙන්නේ. ඒ අන්තිම අවස්ථාවයි දැන් ඊළඟට පටිනිස්සග්ගානුපස්සනාව. පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ සංයෝගා බිනේසං පජහති. පටිනි පටිනිස්සග්ගන විවට්ටානුපස්සනං භාවෙන්තෝ. පටිනිස්සග්ගානුපස්සනං කියපු මුලදී සඳහන් වුණේ විවට්ඨානුපස්සනම් භාවෙන්තෝ ඕ සංයෝගාබිනිමේ සංසජහත් විවට්ඨානුපස්සන විවට්ඨ වට්ඨ විවට්ඨ වට්ඨ කියන්නේ සංසාරේ විවට්ඨ කියන්නේ සංසාරයෙන් එහා පැත්ත සංසාරයෙන් අයින් වීම ඒක ලේසින මේ විපස්සනා 17කින් සම්පූර්ණ වෙච්ච දියුණුවටපත් වෙච්ච දර්ශනයක් දැන් තියෙන්නේ ඒ වාගේම ඒ හැම අවස්ථාවකදීම ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වුණා වූ සූරව වැටුණා වූ දියුණු වෙච්ච තවතුණා වූ සමාධි ශක්තියක් තියෙනවා. ඒ සමාධි ශක්තියෙන් තමයි මේ විවස්ත අනුපස්සනාවට හිත යොදන්න පුළුවන්. එතකොට විවස්තය විවස්තය බලන්න විවස්තය නැවත නැවත බැලීම සිදු කරන්නා වූ ඥානයයි සුවත්ථානුපස්සනා ඥානය. මේ 17ක්ම ඥාන වට්ටය සම්බන්ධ දේවා. වට්ටය සම්බන්ධව. මේ විවට්ටානුපස්සනාව කියන එක විවට්ටය විවට්ටය සම්බන්ධයි. විවට්ටයයි අරමුණු කරන්නේ. මේ ඥානයට අරමුණු වෙන්නේ විවට්ටයයි. එතකොට තේරුම් ගන්න ඕන ක්‍රමයෙන් දිනු කරගෙන ආවා වූ ඥානය සමාධිය කියන මේ දෙක මේ අවස්ථාවේදී දියුණු වෙලා මෙතෙන්දී අනුපස්සනාව පවත්වනකොට අනුලෝම ඥානය ලැබුණා අනුලෝම ඥානයෙන් පසුව ධුවස්ථානුපස්සනාව කරන්නව අවස්ථාවේදී ගෝත්‍ර භූ ඥානය පහළ වෙනවා ගෝත්‍ර භූ ඥානයටයි ඥානය ලබන්නා වූ අනුපස්සනාවටයි ධුවස්ථානුපස්සනාව ඥානය කියලා සඳහන් වෙනවා විදර්ශනාව කියලා සඳහන් වෙනවා එතකොට මේ අවස්ථාවට වෙනකොට යෝගාවචරයට නිවන පේ නිවන පේ නිවන පෙනිලා ආයි මෙහාට අනිත් පැත්තට පෙරලෙන්නේ නිවන මේ ගෝත්‍ර ඥානයෙන් නිවර්තානුපස්සන වෙන නිර්වාණය ප්‍රත්‍යක්ෂව පෙනෙනව අවස්ථාවට පැමිණියෙන් පසුව ඒ යෝගාවචරයට ඒ යෝගාවචරයාගේ ඥාණයට එහාට යන්නේ නැතුව මෙහාට පෙරලෙන්නේ නැහැ. එතකොට විවට්ටානුපස්සනාවෙන් එහාට තියෙන්නේ ගණන් ගන්න තියෙන්නේ මාර්ගය. ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර මාර්ග ඥානය ලෝකෝත්තානුපස්සනාව හොඳට දිනු වෙච්ච අවස්ථාවේදී ගෝත්‍ර බුහායි ගෝත්‍ර බුහායි තවත් වෙන අවස්ථාවේදී සඳහන් වෙන ඕදානය කියන ඒ ඥානය පහළ වුණායින් පසුව ඒ එක්කම ඇති වෙන්නේ මාර්ග ඥානය. ලෝකෝත්තර මාර්ග ඥානය. ලෝකෝත්තර මාර්ග ඥානයෙන් පසුව ඇති වෙන්නේ ඵලඥානයයි ඊළඟට ප්‍රත්‍යවේක්ෂාණයයි. විරාගෝ විමුක්ති. විරාගෝ විමුක්ති කියලා ඔය වචනේ දෙකයි ඊළඟට තුන්වෙනුව සඳහන් වෙන්නේ විමුක්ති ඥාන දර්ශනය. විරාගය කියන්නේ මාර්ගය. විමුක්තිය කියන්නේ ඵලය. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ සත්‍ය වේක්ෂාව. යෝගාවචරයාගේ වැඩ එක්තරා අන්දමකින් සම්පූර්ණ වෙන්නා වූ අවස්ථාව. මෙන්න මේ විදිහට දැන් විප්‍රකාශ කළා 18ක්. විදර්ශනා ක්‍රම 18ක් ප්‍රකාශ කළා නෑ. මේ විදර්ශනා ක්‍රම 18 මුල විතන් නැවත නැවතත් සලකා බලන්න පුරුදු වෙන්න ඕන රහා. මේ විදර්ශනා ඥාන ක්‍රම විදර්ශනා අනුපස්සන විදර්ශනා ක්‍රම වලින් දිනු වෙන්නේ ඥානයයි සමාධියයි කියන මේ දෙකයි. ඥාන සමාධි කියන මේ දෙක දිනුනේ නැත්නම් විදර්ශනාවෙන් පලක් ඇත්තේ නෑ. විදර්ශනාවෙන් ඵල ලබා ගැනීමට නම් මේ ඥාන සමාධි ඥාන කියන මේ දෙක සම්පූර්ණ වෙනවා. සමාධියෙන් ඥානයේ සහවුරු වෙනවා. ඥානයේ සහවුරු වීමෙන් කෙලෙසුන් කැළෙනවා. කෙලෙසුන් කැළෙනවා. මෙන්න මේ தත්වයයි සඳහන් කරන්න තියෙන්නේ. මේ විදර්ශනා ඥාන 18 විදර්ශනා භාවනා ක්‍රම 18 යම් යෝගාවචරයේ සම්පූර්ණ කරනොත් කරගත්තොත් කරගත්තොත් ඒ යෝගාවචරය කෘතඥයේ කියන්නේ ආර්ථත්වයට සංකේත සලකා ගන්න මේ 18 හොඳින් සම්පූර්ණ කරගත්තොත් නිවන ප්‍රත්‍යක්ෂයි ලෝකෝත්තර මාර්ගයේ හොගේ ආදී ඒ වාගේම ආර්ථත්වයට සංකේත පුළුවන් සංසාරයේ හිදීම. බලාපොරොත්තු වෙන්න ඕන මෙන්න මේ නිසා. මේ ඥාන ක්‍රම 18 හොඳට තේරුම් අරගෙන දැන් මුල පටන් දවස් කීපයකම සඳහන් කළා මේවා ලැබෙන හැටි ඒ අවස්ථාවල් සඳහන් කළා. සම්පූර්ණවම ඉදර්ශනා ක්‍රම හිතේ සම්පූර්ණ කරගත්තොත් ජීවණයට පත් කරගත්තොත් ඒ අතට ලැබෙන ප්‍රතිඵල ටිකයි ඒ ප්‍රකාශ වෙන්නේ. එනිසා මේ යෝගාවචර පිළිස සතුට වෙන්න ඕන. තමන්ට තමන්ගේ ඥාන දියුණුව සම්පූර්ණ කර ගැනීම උපකාර වන්නා වූ ක්‍රම 18ක් අපට තේරුම් ගන්න ලැබෙනවා. අප බලාපොරොත්තු වන්නා වූ ඒ උත්තම ආර්ථය සාරසා ගැනීමට ඉවතිලිය ඇතිවුවා. ඉවසීලි ඇතිව යන්නේ ඉක්මන් නොයි නුවණ හොඳට යොදමි සමාවට හේතු වන දේවල් වලින් හිත අයින් කරගන්න කෙලෙසුන්ට ඉඳ නොලදෙන හැටියට හිත රැකගෙන ඉස්සරහට ගමන් කරනවා නම් මේ විදර්ශනා ක්‍රම 18 ප්‍රතිඵල සහිතව තමන්ගේ අභ්‍යන්තරයේ දියුණු කර ගන්නට පුළුවන්. අර දෙමින් අර කියාපු අර මුලින් කියාපු ඒ කරුණ ටික සම්පූර්ණ කරගෙන මේ ක්‍රමවල හිත යොදන්න අද ටිකක් භාවනාව කළා ඊට පස්සෙන් තවත් ටිකක් ඊට පස්සෙන් තවත් ටිකක් අතරෙදි කෙලස් වලට යට වුණා ආයි නැවත දවසක ආයි පටන් ගත්තා. එහෙම වුණොත් මේක සම්පූර්ණ වුණා කියලා කියන්නේ සම්පූර්ණ කර ගැනීමට අවශ්‍යයි. සම්පූර්ණ කරගත්තොත් ඒ කාන්තේම ජයගත්තා වෙනවා. නියම ජයග්‍රහණය. කියන්නේ නැවත පරාජයකට පැමිණෙන්නේ නැති ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් නියම අන්දමට සම්පූර්ණ කරගත්තොත්. ඒ නිසා මේ තරම් ඕනෑකමින් මේ තරම් වචන පාවිච්චි කරලා මේ ටික කියන්නේ නිකම්ම මේ විදර්ශනා ක්‍රම එක කණකින් අහගත්ත අනින් කණින් පිටකලා වුණොත් හොඳ නැහැ. මේ මේක ක්‍රියාවේ යොදවන්න ක්‍රියාවේ යොදවන්න මහන්සි ගන්න ඕනේ. වේදෙව්ව ඉවසිදි පහගතව ඉක්මන් නොවි කෙලෙසුන්ට ඉඩ නොලබා නොදී එතකොට හොඳට අප්‍රමාදව නොකඩවා මේ කටයුතු ටික ගෙනිච්චොත් අන්න ඒ අත්සන්ද ඒකාන්තයෙන්ම ඡාග්‍රහණය කරගන්නට පුළුවන් ලබාගත්තා වූ වඩනාංශන සම්පත් යන්ත්‍රයෝජන ගත්තා වෙනවා කියලා හිතන්න පුළුවන් ඒ නිසා මේ යෝගාවචර විසාද සලකා ගන්න ඕන අද දවසේදී අද කොයි දවසේ ඉදිරියට තියෙන්නේ එකක් පොය පසළොස්වක මේ ශ්‍රේෂ්ඨ පොය දරා පොය එනිසා අද දවසේදී මේ මේ බණ ටික කලින් කියාපු බණ මේකට එකතු කරගෙන මේ ඥාන 18ම භාවනා 18ම හොඳට හිතට අරගෙන දියුණු කරගෙන තම තමන් ලබාගත් ආ වූ යම් කිසි ගුණ ධර්ම පන්තියක් නැත්නම් ඒ ධර්ම පන්තිය තවත් එහාට මතු මත්තට දියුණු කර ගැනීමට දියුණු කර ගැනීමට මේ ක්‍රමයේ කාන්තෙන් උපකාර වේවා ගැන අදහස තියාගන්න ඕනේ තමන් ප්‍රාර්ථනා කරන්න වන්දනත මේ විදර්ශනා ඥාන ක්‍රමයන් දියුණු කරගෙන ගොස් අත්මාදව භාවනා යෙදී මෙයින් ලබා ගන්නට පුළුවන් ඥාන සම්පූර්ණ කරගන්න සියලු දුක් ඉවර කරගෙන සාන්තව අමා මහ නිවන් ප්‍රත්‍යක්ෂ කරගැනීමට සමර්ථ වෙමු වාගෙන අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්නේ